විතර්කය පිළිබඳව පැහැදිලි කරන දේශනාවයි. අනුරුද්ධ හාමුදුරුවෝ හුදකලාව මේ ධම කෙබඳු කෙනෙකුන්ට පුහුණු කළ හැකිද? ඒ ධම පුහුණු කරන්නා වූ අය තුල කවර ගුණාංග තිබිය යුතුද කියලා කල්පනා කරනකොට උන්වහන්සේට තුන්වැනි කාරණය හැටියට වැටහෙනවා පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස මේ ධහම ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ විවේකය ඇසුරු කරන අයටයි සංගනිකාරාමේහි ඇලුණු අයට එහෙම නැත්නම් පිරිස් භජනය කරන නිරන්තරයෙන් පිරිස එකතු වෙලා කතා බහ කරමින් අල්ලාප සල්ලාප දොඩමින් රංචු ගැසී ඉන්නට කැමැති මානසිකත්වයක් තියෙන අයට මේ ධම්මග ප්‍රගුණ කිරීම දුෂ්කරයි යම්කිසි කෙනෙක් විවේකයේ කැමති වෙනවා නම් එබඳු අයටයි මේ ධහම ප්‍රගුණ කළ හැක්කේ කියලා උන්වහන්සේට වැටහෙනවා. මේ කාරණය මූලික කොටගෙනයි අද දවසේ හැකිතාක් එහි කරුණු පැහැදිලි කරමින් ඉදිරි ධර්ම දේශනාවලදී ඉතිරි කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙහි පැහැදිලි කරනවා විවේකය කැමති කෙනාටයි මේ දහම. විවේකයයි කියලා කිව්වහම හුඟක් දෙනෙකුට එකවරම හිතෙන්නේ හැඟෙන්නේ දැනෙන්නේ වැඩ කටයුතු පැත්තකින් තියලා වැඩ කටයුතු පුළුවන් තරම් අඩු කරගෙන කායික වශයෙන් Taman ඈත් වෙලා වෙන් වෙලා ඉඳීම තමයි විවේකය වැඩ කටයුතු නැතිව හිඳීම තමයි නිදහස්ව හිඳීම තමයි විවේකය කියලා හුඟක් දෙනෙක් හඳුනාගන්නේ. එහිදී බොහෝ දෙනා කල්පනා කරන්නේ ඇඳක වැතිරිලා පුටුවක දිග ඇදිලා එහෙමත් නැත්නම් තමන් රුචි කරන යම්කිසි ප්‍රියමනාප දෙයක විනෝදාංශයක নিমগ্ন වෙලා ඥාතීන් බලන්නට, මිත්‍රයින් සමග කතා බහ කරන්නට, ඒ වගේම විවිධ ක්‍රීඩාවල යෙදෙන්නට, චිත්‍රපටි, ටෙලිනාට්‍ය ආදී බලන්නට, පොතපත කියවන්නට අන්න ඒ වගේ තමන් ප්‍රිය කරන දෙයක් කරන්න තමන්ට කාල වේලාව තියනවා නම් තමන්ට ඉඩ කඩ තියනවා නම් ඒක තමයි හුඟක් දෙනා විවේකයයි කියලා හඳුනාගන්නේ. නමුත් මේ බුදුදහම තුල එහෙම නැත්නම් ආර්ය විනයෙහි විවේකයේ කියන එක එපමණකින් සම්පාදනය වෙන බව නොවේයි සඳහන් කරන්නේ. එහි අවස්ථා තුනක් තථාගතයන් වහන්සේ දක්වනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන්. කාය විවේකයයි කියලා කියන්නේ කායික වශයෙන් අපට බාහිර කටයුතු වලින් තරමක් බැහැර වෙලා අර ඝන සංගනිකාරාමතාවයෙන් ඒ කියන්නේ පිරිසත් එක්කලා නිරන්තරයෙන් එකතු වෙලා අල්ලාප සල්ලාප දොඩමින් ඒ ඉන්න ස්වභාවයෙන් නිදහස් වෙලා ටිකක් හුදකලාව පවතින්නට නිදහස්ව පවතින්නට කායික වශයෙන් පිරිසගෙන් බැහැරවීම කියන එක තමයි කාය විවේකයයි කියලා මෙතන හඳුන්වන්නේ. වැඩ අඩු බව සහ පිරිසගෙන් තරමක් බැහැර වෙලා සිටීම. චිත්ත විවේකයයි කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත නිදහස් කර ගැනීම. අපේ සිත නිරන්තරයෙන්ම මේ නීවරණ ධර්මයන්ගෙන් ආකූල ව්‍යාකූල වෙලා පවතිනවා. ඒ නීවරණ ධර්මයන්ගෙන් යම් සිතක් ව්‍යාකූල වෙනකොට යම් වෙහෙසකර බවක් අවිවේකී බවක් ඇති වෙනවා. ඒ නිසා නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගත්තොත් තමයි චිත්ත විවේකයයි කියන ස්වභාවය අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට උපදි විවේකයයි කියලා කියන්නේ කෙලස් ධර්මයන්ගෙන් අපේ සිත සම්පූර්ණයෙන් නිදහස් වීම. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥාණයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙනෝ අනාගාමී මාර්ගඥාණයෙන් කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙක ප්‍රහාණය වෙනවා අරහත් මාර්ගඥාණයෙන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම පහ ප්‍රහාණය වෙනවා. එතකොට ඔය කියන මාර්ග ධර්මතාවයන්ගෙන් යම් කිසි කෙනෙක් මතු නොහට ගන්නා ආකාරයට මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරනවා නම් එතනින් පස්සේ ඒබඳු සිත කිලිටි කරන කෙලෙස් ධර්මයන්ගෙන් Tamanගේ මනසට යලි යලිත් බාධා පැමිණෙන්නේ නැහැ. ඒ ක්ලේශ ධර්මයේ ਸਰව සම්පූර්ණයෙන්ම අහෝසි කළ නිසා. එතකොට ඒ විදිහට ਸਰව සම්පූර්ණයෙන් කෙලෙස් ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම තමයි උපදි විවේකයයි කියලා හඳුන්වන්නේ. මෙතන උපදී කියලා කියන්නේ නැවත නැවත ඉපදීමට හේතු වෙන ධර්මතාවයක්. බාහිර කරුණු වලටත් උපදි කියලා කියනවා. අපේ පංචස්කන්ධයට උපදි කියලා කියනවා. අඹදරු ධන ධාන්‍යාදී පුද්ගලයෙකුගේ මනස බැඳෙන්නට නැවත නැවත සසරෙහි ඇලෙන්නට පවතින්නට හේතු වෙන ධර්මතා මෙතන උපදි කියන නමින් හඳුන්වන්නේ. ඒතර ප්‍රධාන වශයෙන්ම ඒ නැවත නැවත ඉපදීමට හේතු වෙන තෘෂ්ණා අවිද්‍යා ආදී මේ ක්ලේශ ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් සිත නිදහස් කර ගැනීම තමයි උපදි විවේකයයි කියලා කියන්නේ. ਸਰව සම්පූර්ණයෙන්ම උපදි විවේකයේ ලබන්නේ සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයටපත් වුණු රහතන් වහන්සේලා විසින්. එතකොට මෙන්න මේ විදිහට බුදුදහම තුල කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් මේ විවේකයේ තුන් ආකාරයකින් දක්වනෝ. නමුත් සාමාන්‍ය සමාජය තුල බොහෝ දෙනා විවේකයයි කියනකොටම ඔය කාය විවේකයේ පිළිබඳව එක්තරා ප්‍රමාණයක හැඟීමක් මිනිසුන්ට තියෙනවා. ඒ කියන්නේ අර පිරිසෙන් ඈත් වෙලා වෙන් වෙලා ඉන්නට තියෙන හැඟීම. නමුත් එපමණකින් ඒ අය විවේකයේ හඳුනාගත්තට බොහෝ අවස්ථාවල ඒ විවේක බව ගත කරන්නට උත්සාහ කරන්නේ කෙලෙස් වලට වසඟ වෙලා නීවරණ ධර්ම වලට වසඟ වෙලා. එතකොට කාමච්ඡන්දය වශයෙන් Taman මේ ඉන්ද්‍රියන්ගෙන් ලබන්නට කැමති වෙන දේවල් අපි බොහෝ අවස්ථාවල මේ වචන පැහැදිලි කරලා දීලා තියෙනවා. කාම කියලා කියන්නේ කැමැති බව, කැමැති වෙන ස්වභාවය, ඇසින් දකින්නට, කනින් අහන්නට ආදී වශයෙන් මේ ඉන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින්නට කැමැති වෙන දේ හඳුන්වනවා කාම කියලා. ඒතර කාම ඡන්දයයි කියලා කියන්නේ කැමැති වෙන දේ නැවත නැවත ලබන්නට තියෙන ප්‍රියමනාප භාවය, ඒ පිළිබඳව තියෙන උනන්දුව, උත්සාහය. එතකොට මේ කාමච්ඡන්දයට යම්කිසි කෙනෙක් නතුනහම ඒ පුද්ගලයාගේ මනස විවේකී බවක් නැහැ. හැබැයි ඒතනත්තා හිතනවා මම දැන් බොහෝම විවේකීව ඉන්නවා වැඩ කටයුතු වලින් බැහැර වෙලා දැන් මම රස්සාවෙන් අයින් වෙලා ඉන්නේ රස්සාවෙන් විශ්‍රාම අරගෙන ඉන්නේ එහෙම නැත්නම් මම දැන් විශේෂ වැඩක් කරන්නේ නැහැ මම මම බොහොම විවේකයෙන් ඉන්නවා කියලා අර Tamanට වගකීම් නැති බව එහෙම නැත්නම් Tamanට ඉටු කරන්නට විශේෂ කාර්යභාරයක් රාජකාරියක් පැවරිලා නැති බව තමයි හුඟක් දෙනා මේ විවේකයේ හැටියට හඳුනා ගන්නට උත්සාහ කරන්නේ ඉතින් එතනදී ඒ විවේකය ගත කරනවා කියලා බොහෝ දෙනා එක ගත කරන්නට කැමති වෙන්නේ හුදෙක්ම අර කය පිරිසගෙන් බැහැර කරගෙන ඒ වගේම වැඩ කටයුතු වලින් බැහැර කරගෙන වෙන් කරගෙන නිදහස්ව සිතන්නට දකින්නට පුරුදු වෙනවට වඩා අර තමන් රුචි කරන දේවල් එක්කලා නැවත නැවත ගැලි ගැලී ඉන්නට තමයි ඒ විවේක කාලේ යොදවන්නට උනන්දු දැන් සමහර වෙලාවට පිරිසත් එක්කලා එකට එකතු වෙලා අල්ලාප සල්ලාප දොඩමින් ඉන්න එක තමයි බොහොම විවේකීව ගත කරනවා කියලා සමහර කෙනෙක් කල්පනා කරන්නේ. එහෙම නැත්නම් විශාල පිරිසක් එක්කලා කොහේ හරි Taman කැමති ගමනක් පිටත් වෙන එක වන්දනා ගමනක් හරි එහෙම නැත්නම් විනෝද චාරිකාවක් හරි ආදි වශයෙන් කවර නමකින් හැඳින්නුවා වුණත් අර පිරිසත් එක්කලා එකතු වෙලා තැන් තැන්වල ගිහිල්ලා ස්ථාන දකින්න බලන්න ඇහැ පිනවන්න කන පිනවන්න ඒ පිරිසත් එක්කලා එකතු වෙලා විනෝද වෙන්න. එතකොට මෙබඳු දේවල් තමයි අපි විවේකීව ගත කළා කියන එකෙන් හුඟක් දෙන අදහස් කරන්න බව පෙනෙන්නේ. ඉතින් මේ ධහම තුල මේ සාසනික සම්ප්‍රදාය තුල මේ ආර්ය විනේහි විවේකයේ හැටියට හඳුන්වන්නට කාය විවේකයයි කියලා කියන්නේ අර පුද්ගලයන්ගෙන් බැහැර වෙලා කෙලෙස් වලට වසඟ වෙලා හිඳීම නෙමෙයි ඒ පුද්ගලයන්ගෙන් සහ වැඩ කටයුතු වලින් ඉවත් වීමේ අගය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මනස සුවපත් කිරීම මනස කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් කර ගැනීමට උදව්වක් වශයෙන්. එතකොට මේ චිත්තසංතානයේ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් කරගන්න උදව් නොවෙනවා නම් ඒ පිරිසගෙන් වෙන්වීම කියන එක හැබැයි කාය විවේකයක් හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමු යම්කිසි කෙනෙක් දවසේ වැඩ කටයුතු නිම කරලා නිදාගන්න කියලා ඇඳට යනවා. එතකොට ඇඳට ගියාට පස්සේ දවස මුළුල්ලේම කරපු කියපු දේවල් පිළිබඳව සිත් ඇවුල් හෝ මානසික ආවේග ඇති වෙනවා නම් පහුවදාට කරන්නට තියෙන දේවල් පිළිබඳව නිරන්තරයෙන් මනස වික්ෂිප්ත වෙනවා නම් ඒ තනත්තා වැඩවලිනුත් බැහැර වෙලා ඒ වගේම පුද්ගලයන්ගිනුත් බැහැර වෙලා හුදකලාව ඇඳේ වැතිරලා හිටියට ඒ තනත්තාට අවශ්‍ය විදිහට නිින්ද යන්නේ නැහැ අවශ්‍ය විදිහට ඒතනත්තාට සැහැල්ලු බව පවත්ව ගන්න බෑ. කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව නෑ. ඒ නිසාම තමයි ඒතනත්තාට නිින්ද යන්නේ නැතුව මේ පැත්තට පෙරළමින් මේ පැත්තට පෙරළමින් පීඩා විඳින්නේ. එතකොට දැන් විවේකයේ හැටියට අපි හඳුනාගන්නේ අර පුද්ගලයන්ගෙන් සහ වැඩ කටයුතු වලින් බැහැරවීම නම් එතකොට මෙතන ඒ දෙකම තියෙනවා. නමුත් මේ තැනත්තාට මනස සංසුන් මනස නිදහස් නැහැ. කුමක් නිසාද අර ක්ලේශ ධර්මයන්ගෙන් මනස ව්‍යාකූල වෙලා තියෙන නිසා. එනිසා කාය විවේකය කියන එක වැදගත් වෙන්නේ අපට චිත්ත විවේක, උපදි විවේක කියන මේවා ගොඩනැගීමට සහායක් වශයෙන්. එහෙම නැතිව කෙලස් භරිතව අපි කාය විවේකයේ පැවැත්වුවයි කියලා ඒක එතරම් ಗುಣදහම් වඩන්නට උදව් වෙන විවේකයක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය ලෝකයා බොහෝ කොට විවේකයේ හැටියට හඳුනාගන්නේ වගකීම් වලින් නිදහස් වෙලා මානසික වශයෙන් Tamanට දරාගෙන ඉන්නට තියෙන ඒ වෙහෙසකර කටයුතු වලින් නිදහස් වෙලා පුළුවන් තරම් Taman රුචි කරන දේවල් වල නියැලෙමින් නීවරණ ධර්මයන්ට වසඟ වීම තමයි බොහෝ කොට ලෝකයා විවේකයේ හැටියට හඳුනාගන්නේ. ඉතින් ඒ විවේකය මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සඳහා උදව් වෙන විවේකයක් නෙමෙයි. ඒ විවේකයේ තව තවත් කෙලෙස් වැඩෙන්නට හේතු වෙන දෙයක්. එතකොට ඒ විදිහෙන් નિયમિત වැඩක් නැතුව රාජකාරියක් නැතුව වෙන් වෙලා ඉන්නකොට ඒ තිවෙන නිදහස් බව නිසාම කල්ලි ගැහෙන්නට අනවශ්‍ය මිත්‍රයන් ඇසුරු කරන්නට පාප මිත්‍ර ඇසුරට වැටෙන්නට ඒ වගේම වගකීමක් නැති නිසා කාර්යභාරයක් નિયમિત නැති නිසා විවිධ අනාචාරයට නියැලෙන්නට පව්කම් වලට යොමු වෙන්නට ඒ වගේම නොඑක ආකාරයෙන් තමන්ගේ ජීවිතේ නිෂ්කාරණ දේවල් වලට යොමු වෙන්නට එබඳු විවේකයේ හේතුවක් වෙනවා. ඒ නිසා ඒ සමාජයේ විසින් හඳුනා ගන්නා මතු පිටින් දකින ඒ විවේකයයි කියන දේ නෙවෙයි මේ ආර්ය විනේහි මේ දහම් මඟ තුල විවේකයේ හැටියට හඳුන්වන්නේ. ඒ ඒ වෙනස අපි මෙතනදී ඉතා පැහැදිලිවම තේරුම් ගන්නට ඕන අවධාරණය කර ගන්නට ඕන මොකක්ද මෙතන විවේකයයි කියන්නේ. එතකොට මේ දහම තුලත් විවේකයයි කියන තැන කාය විවේකයක් ගැන කතා කරනවා. පුද්ගලයන්ගෙන් බැහැරවීම සහ අර වැඩ කටයුතු වලින් බැහැරවීම කියන කාරණය මෙහි අගය කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේදී දේශනා කරන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරුණු හැටියට අප්පකිච්චෝ අල්ප කෘත්‍ය ඇති බව කටයුතු බහුල නොවි කටයුතු අවම කර ගැනීම. එතකොට සල්ලහක වූත්‍ති සැහැල්ලු පැවතුම් ඇති බව. එතකොට මේවා බුදුදහම තුල අගය කරන්නේ අර කෙලස් නසන්නට උපකාර වෙන පදනමක් මතයි. ඒ මූලික පදනම නැතිනම් ඒ වයින් ඇති තේරුමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට බුදුදහම තුලින් මුදල් ලිපීම අගය කරනවා. ඒ මුදල් ලිපීම අගය කරන්නේ ඒ පුද්ගලයාට කායික වශයෙන් සුවපත්ව පවතින මනස සංවර්ධනය කරගන්නට විමුක්තිය සඳහා ගුණ වඩන්නටත් ඒ වගේම ලෞකික පැවැත්ම පහසුවෙන් පවත්වාගෙන යන්නටත් ඉතින් යම්කිසි කෙනෙක්ගේ මුදල් උපයීම බුදුදහමෙහි අගය කරලා තියෙනවා කියන කාරණය වරදවාගෙන ඒ මුදල් උපයන්නට ගිහිල්ලා අර ලෞකික පැවැත්මත් විකෘති කරගන්නවා නම් ලෝකෝත්තර නිවන් මඟ සඳහා ගුණධම් වැඩිමත් ව්‍යාකූල කරගන්නවා නම් ඒ දෙකෙන්ම පිරිහෙනවා නම් ඒ කියන්නේ මෙලව සැපයෙන් සහ නිර්වාණ සැපේ කියන දෙකෙන්ම පිරිහෙන ආකාරයට මුදල් උපයන්නට කටයුතු කරනවා නම් ඒ මුදල් ඉපයීම අර්ථවත් ඉපයීමක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. දැන් පහුගිය කාල සීමාවෙම අපි කරපු දේශනාවල මේවා ඒ ඒ අවස්ථාවල සුදුසු තැන්වල අපි පැහැදිලි කරලා දුන්නා. ඉතින් අන්න ඒ වගේ තමයි බුදුදහම තුලත් විවේකය අගය කරනවා. හැබැයි විවේකේ මොන පදනමක් තුලද අගය කරන්නේ? මෙන්න මේ නිශ්චිත ගමන් මගක් තුල යම්කිසි ඉලක්කයක් සඳහා යම්කිසි පරමාර්ථයක් සාධනය කර ගැනීම සඳහා ඒ පරමාර්ථ සාධනයට එය උපකාර නොවෙනවා නම් ඒ නිවැරදි ගුණය නෙමෙයි. ඒ නිවැරදි ප්‍රමාණය නෙමෙයි. ඒ නිවැරදි අවස්ථාව නෙමෙයි. මේවා විටින් විට අපි පැහැදිලි කරගත්තා. එතකොට අපි යම්කිසි අර මේ කියන කාරණේ බුදුදහමේ අනුමත වෙලා තියෙන කාරණයයි කියලා අපි මේ නම තිවිච්ච පමණට ප්‍රමාණවත් නැහැ. ආ මේකට කියන්නේ සද්ධාවයි සද්ධාව ඕනනේ. ආ මේ ප්‍රඥාවයි ප්‍රඥාව අපට ඕනනේ නිවන් දකින්න. එහෙම අර නම් වශයෙන් සද්ධාවයි ප්‍රඥාවයි විවේකයයි ආදි වශයෙන් නම් කරගෙන ලේබල් අලව ගත්තට වැඩක් නැහැ. එහි තියෙන ගුණාත්මක බව අපිට මේ ගමන් මගට සහාය වෙනවා නම් තමයි ඒක මේ දහම් මග තුල අනුමත කෙරෙන ගුණේ හැටියට අපිට හඳුනා ගන්නට වෙන්නේ. එහෙම අනුමත නොවන ආකාරයෙන් යම්කිසි කෙලෙස් වැඩෙන ආකාරයෙන් ඒක යෙදෙනවා නම් අපි කොච්චර හොඳ නමක් ඒකට යොදාගත්තා වුණත් ඒකේ ඇති තේරුමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ලෝකයා බොහෝ කොට විවේකයයි කියලා හඳුනා ගන්නට උත්සාහ කරන්නේ අර වගකීම් වලින් ඈත් වෙලා රාජකාරි වලින් ඈත් වෙලා Tamanගේ සිතඟි පරිදි Tamanගේ කෙලෙස් වලට වසඟ වෙලා Tamanගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා හැඟීම් බරව ජීවත් වීම තමයි අද ලෝකෙ හුඟක් දෙනා විවේකීව කටයුතු කරනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විවේකය මේ ධම්මග පුරුදු පුහුණු කරන්න උදව් වෙන විවේකයක් නෙමෙයි මේ මහා පුරුෂ විතර්ක හැටියට අනුරුද්ධ හාමුදුරුව දකින බුදුරජාණන් වහන්සේ අනුමත කරන විවේකය ඊට හාත්පසින්ම වෙනස් දෙයක් එකම නම තිබුණට මේ ධර්මතා දෙකක් කියන බව අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. එතකොට බුදුදහම තුල තථාගතයන් වහන්සේ නිරන්තරයෙන්ම වර්ණනා කරනවා යම්කිසි කෙනෙකුට අර වැඩ කටයුතු අඩුවෙන් ජීවත් වෙන්නට පුළුවන් නම් එහෙම නැත්නම් ගාක් රාජකාරි බහුලව එහෙම කටයුතු කරනකොට පුද්ගලයෙකුට තමන් ගැන හිතන්නට, දහම ගැන හිතන්නට, අරමුණු පිළිබඳව විමසිලිමත් වෙන්නට, සිහියෙන් පවතින්නට තියෙන ඉඩකඩ හුඟක් ඇහිරිලා යන්න පුළුවන්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අල්ප කෘත්‍යභාවය මේ ධම්මගේදී අපට වැදගත් වෙනවා. ඒ වගේම පුද්ගලයොත් එක්කලා නිරන්තරයෙන් ගැවසෙනකොට ඒ පුද්ගලයොත් එක්කලා ගැවසීම නිරන්තරයෙන්ම අර කෙලස් වැඩෙන්නට හේතුවක් වෙනවා. එතකොට ඔන්න ඔය පදනම නිසා තමයි වැඩ අඩු බව සහ පුද්ගලයන්ගෙන් බැහැරවීම කියන එක තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තවත් තැන්වල දේශනා කරනවා ඒ තථාගතයන් වහන්සේ වර්ණනා කරන මේ විවේකී බව මේ හුදකලා බව ඒ කාය විවේකයේ කියන එක එක් එක් පුද්ගලයෝ විවිධ පදනම් මත පිහිටාගෙන එහි නියැලෙන්නට උත්සාහවත් වෙනවා විශේෂයෙන් අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආරණ්‍යක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආරණ්‍යගත වීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ මහණෙනි ගුණධම් වඩන්නට ආරණ්‍යයට යන්න, රුක් මුලට යන්න, ඒ වගේම වන සෙනසුනට යන්න, ජන ශූන්‍ය තැනට යන්න ආරණ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව ආදි වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. එතකොට මේ බවුන් වැඩිම සඳහා ආරන්නේ රුක්මුල ඒ වගේම ජනයාගෙන් බැහැර වූ ජන ශූන්‍ය ස්ථානය කියන මේ වගේ කයට විවේක තියෙන තැනක් තෝරා බේරා ගැනීම අපට වැදගත් වෙනවා. හැබැයි මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා ඒ විවේකී බව තෝරාගන්නේ හුදකලා බව තෝරාගන්නේ මේ මේ කරුණ මතනම් ඒකේතරම් සුදුසු නැහැ. මොන කරුණ මතද? මන්දත්තා මෝමෝහත්තා ආරඤ්‍යකෝ හෝති. යම්කිසි කෙනෙක් අඥාන බව නිසා ඒ වගේම Tamanගේ මුලාව නිසා ආරණ්‍යගත වෙනවා නම් හුදකලා වෙනවා නම් ඒක සුදුසු කාරණයක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒතර ඒතනත්තත් පිරිසෙන් ඈත් වෙලා වගකීම් වලින් ඈත් වෙලා වැඩ අඩු කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි පැත්තකටලා ඉන්නේ මෝඩකම නිසා නම් අඥානකම නිසා නම් වැඩ කරන්නට දන්නේ නැති නිසා නම් හැකියාව නැති නිසා නම් දැනුගත්කම නැති නිසා නම් සමාජයත් එක්කලා කටයුතු කිරීමේ හුරු පුරුද්ද නැති නිසා නම් ඒ කැලේ පැනලා ඉන්නේ අයින් වෙලා ඉන්නේ ඒක එතරම් හොඳ කාරණයක් කියලා ප්‍රශස්ත කාරණයක් කියලා දක්වන්නට පුළුවන් කමක් නැහැ කියන බව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ වගේ කරුණු පහක් දක්වලා තථාගතයන් වහන්සේ දේශනා කරන මේන් එක කාරණයක් තමයි වඩා ප්‍රශස්ත වෙන්නේ අවශේෂ කාරණා හතරම ඊතරම් උසස් කරුණු හැටියට දක්වන්නට පුළුවන් කමක් නැහැ. එතකොට එහි පළවෙනි කාරණේ තමයි ඔය අනුවන භාවය නුවණ මද බව මෝහයට මුලාවට පත්තුණු ස්වභාවය නිසා යම්කිසි කෙනෙක් පිරිසෙන් ඈත් වෙලා රාජකාරි වලින් වගකීම් වලින් බැහැර වෙලා ඉන්නට පුළුවන් ඒක විවේකයයි කියලා ඒ තැනත්තා හිතුවත් අන් අය හිතුවා වුණත් ඒක මේ නිවන් දකින්නට උදව් වෙන, ගුණධම් වඩන්නට උදව් වෙන, කෙලෙස් නසන්නට උදව් වෙන, දහම් මඟ පුහුණු කරන්නට උදව් වෙන විවේකයෙන් නෙවෙයි. ඊළඟට දෙවැනි කාරණේහි දක්වනවා පාපිච්චෝ ඉච්ඡාපකතෝ ආරඤ්‍යකෝ හෝති. පෞකාර අදහස් ඇතුව ඉච්ඡාවන්ට වසඟ වෙලා යම් කිසි කෙනෙක් ආරන්නේ ගත වෙනවා. ඒ කියන්නේ දැන් සමහරෝ නොයෙකුත් පාපකාරී දේවල් කරලා කැලේට වෙලා හැංගිලා ඉන්නවා භාවනා කරන විදිහට ආරණ්‍ය ගත වුණු හැටියට දැන් ওই පහුගිය කාලේ වුණත් ආරංචි වුණේ මිනි මරලා ඒ විදිහට හැංගිලා ඉන්නවා හොරකම් කරලා එහෙම හැංගිලා ඉන්නවා ඒ වගේම නොයෙකුත් දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා ඒව හසු කියන බිය නිසා ඒවෙන් හසු වෙලා සැඟවිලා ටික කාලයක් ඉන්නට ඕන නිසා සමාජයනොත් අයින් වෙලා ඒ වගේම වගකීම් රාජකාරිවලුනුත් අයින් වෙලා ආරණ්‍යයකට වෙලා ගල්ලෙනකට වෙලා භාවනා ස්ථානයකට වෙලා බොහෝම නිදහස්ව විවේකීව ගුණධම් වඩනවා වගේ පෙන්වන්න පුළුවන්. ඇත්තටම යම්කිසි ප්‍රමාණයකින් ඒ සඳහා උත්සාහවත් වෙන්නටත් පුළුවන්. නමුත් ඒ තැනත්තාගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මනස කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් කිරීම නොවේයි නම් ඒ තැනත්තාගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ වරද හෙළිවේයි තමන් කරපු අපරාධයේ හෙළිවෙයි ඒ නිසා ටිකක් සැඟවිලා ඉන්නට ඕන කියන කාරණය මතනම් ඒතනත්ත සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ වැඩ කටයුතු වලින් ඈත් වෙලා ඉන්නේ ඒක හැබැයි විවේකයයි කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ ඒක මේ නිවන් දකින්න ගුණධම් වඩන්නට දහම ප්‍රගුණ කරන්නට උදව් වෙන විවේකයක් නෙමෙයි ඊළඟට තුන්වෙනි කාරණය හඳුන්වනවා උම්මාදා චිත්තක්ඛේපා ආරඤ්‍යකෝ හෝතේ තව සමහර අය උමතු බව නිසා චිත්ත වික්ෂේපය නිසා ආරණ්‍යගත වෙනවා. එතකොට උමතු බවයි කියන එක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. උම්මත්තක භාවය දෙවිධයකට ඇති වෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් පුද්ගලයෙක් උපතේදී ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය පද්ධතිය ස්නායු මොළය නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ අංග හීනතාවය නිසා උපතින්ම මන්ද බුද්ධික විකෘති ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක්කුත් උම්මත්තක කියලා සමාජයේ හඳුන්වන්නට පුළුවන්. නමුත් ඒ වගේ අය හුඟක් වෙලාවට අර නොඇඩුණු පුද්ගලයෝ හැටියට එහෙම නැත්නම් ආබාධිත අය හැටියට තමයි වර්තමාන සමාජයේ හඳුනා ගන්නට උත්සාහ කරන්නේ. දැන් අතීත කාලේ ඒ වගේයත් උමතු කියන ස්වභාවයෙන් හඳුන්වපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ඒවා එහෙම අයට ප්‍රතිකාර කරලා පහසු නෑ ඒ తত্ত্বය යටපත් කරන්න. මොකද ඉන්ද්‍රිය වශයෙන්ම යම්කිසි කායික විකෘතිතාවයක් තියෙන නිසා. ඊළඟට පැහැදිලිවම සමාජය තුළ උම්මත්තක කියන නමින් හඳුන්වන තව පිරිසක් ඉන්නවා. ඒ අයගේ අංග ප්‍රත්‍යංග තාම හොඳට තියෙනවා. කිසි අඩුපාඩුවක් නැහැ. හැබැයි මානසික වශයෙන් යම්කිසි විකෘතිතාවයකට පත් වෙලා ඉන්නවා. ඉතින් අද කාලේ වත්මන් සමාජයේ ඒ අයත් උම්මත්තක කියලා හඳුන්වනවට වඩා වෙනත් නම් වලින් හඳුන්වනවා. මානසික වශයෙන් යම් යම් වෙනස්කම් වලට භාජනය වෙච්ච පිරිසක් හැටියට ඒ අය නැවත යථා තත්ත්වයටපත් කළ හැකි පිරිස වශයෙන් හඳුනාගෙන උපදේශනයේ තුලින් ඒ වගේම විවිධ ප්‍රතිකාර තුලින් අභ්‍යාස තුලින් ඒ අයගේ මනස නැවත යථා තත්ත්වයට පමුණුවන්නට උත්සාහවත් වෙනවා. එතකොට ඒ දෙවනි ක්‍රමයෙන් උම්මත්තක වෙන අය මානසික වශයෙන් ඇතිවන විකෘතිතාවයන් නිසා උමතු වෙන අය ඒ උමතු භාවය ඇති වෙන්නට පුළුවන් ඕනම කාරණයක් නිසා. ඒ කියන්නේ දැන උගත්කම නිසා හෝ එහෙම නැත්නම් ධහම පිළිබඳ උනන්දු වීම නිසා හෝ රාගය නිසා, ద్వේෂය නිසා, ඊර්ෂ්‍යාව නිසා, භීතිය නිසා මේ ඕනම කාරණයක් මත උම්මත්තක වෙන්නට පුළුවන් කුමක් නිසාද? එතන උමතු බව කියලා හඳුන්වන්නේ යම්කිසි මනෝභාවයක් තුල දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා නැවත ප්‍රකෘති தത്വෙට එන්න බැරි මට්ටමට මේ මනෝභාවය තුලම හිර වෙනවා. ඒක තමයි උමතු බවයි කියලා සමාජය තුල හඳුනාගන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඕනම කෙනෙක් කෙලෙස් සහිත කෙනෙක් බියපත් වෙන්නට පුළුවන්. ඒ වගේම ද්වේෂය මතුවෙන්නට පුළුවන්. රාගය මතුවෙන්නට පුළුවන්. ශෝකය මතුවෙන්නට පුළුවන්. මේවයින් මනසේ යම්කිසි විකෘතියක් කැළඹීමක් ඇති නමුත් ඒ පුද්ගලයා ටික වේලාවකින් දවසකින් දෙකකින් හරි සතියකින් මාසෙකින් හරි නැවත යථා තත්ත්වයටපත් වෙනවා නම් අර පෙර හිටිය ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා නම් ඒ පුද්ගලයා ප්‍රකෘතිමත් පුද්ගලයෙක් කියලා කියන්නට පුළුවන්. මොකද අර ස්වභාවිකව කෙලෙස් ධර්ම තියෙන නිසා ඒවට අරමුණු පැමිණෙනකොට ඒ කෙලෙස් ධර්ම උත්සන්න වෙනවා, මනෝ ආවේග මතුවෙනවා. හැබැයි පුද්ගලයා නැවත යථා තත්ත්වයටපත් වෙනවා ක්‍රමානුකූලව. එතකොට එහෙම කෙනෙක් උමතු කෙනෙක් හැටියට නෙමෙයි එහෙම පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙක් ප්‍රකෘතිමත් පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්වන්නේ. නමුත් යම් කිසි කෙනෙක් අර මතුවෙච්ච මනෝ ආවේගය තුල දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් එක දිගට එහි තුල යනවා නැවත ප්‍රකෘති தත්වෙට ආ නොහැකිව අන්න ඒ මට්ටමට ඒ මනෝභාවය තුලම හිර වෙනකොට ඒ පුද්ගලයාට කියන්නට වෙන්නේ උමතු කියන ස්වභාවය තමයි හුඟක් දෙනා ඒ පුද්ගලයා හඳුනගන්නේ එතකොට වර්තමානයේ මනෝවිද්‍යාඥයෝ මේක හඳුන්වනවා mental disorders කියලා. ඒ කියන්නේ මානසික වෙනසකට ඒ පැවතුණු තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකටපත් වෙලා. ඉතින් ඒක නැවත අභ්‍යාස කරලා උපදේශනයේ තුලින් ඒ වගේම ඖෂධ ප්‍රතිකාර තුලින් යථා තත්ත්වයට පමුණවන්නට පුළුවන්. එහෙම පමුණවන්නට බැරි වුණොත් ඒ தත්ත්වය තුල මේ තැනත්තා විකෘතියෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට දැන් මේ ස්වභාවය අර මුලින් කියපු ඕනම මානසික මට්ටමක් තුළ වෙන්නට පුළුවන්. දැන් දහම් ඉතිහාසය තුළ අපිට මේක හමු වෙන ප්‍රකටම අවස්ථාවක් තමයි පටාචාරා. Tamanගේ දරුවෝ නැති වුණා, ඒ වගේම සැමියා නැති වුණා, මව්පියෝ, සහෝදරයෝ සියල්ලම නැති වුණා. ඒ නැතිවීමත් එක්කලා ඇති වුණු ශෝකය නැවත නැවත නැවත නැවත මනස තුළ අවදිවීම නිසා ඒ මනෝභාවය තුළම හිර වුණා. ආපහු ප්‍රකෘති තත්ත්වෙට මනස නොයන මට්ටමට ඒ තුල හිර වුණා. එතකොට ඒ ප්‍රകൃති தത്വෙට නොපැමිණෙන නිසා තමන් කෑම කෑවද තමන් නිදාගත්තද තමන් ඇඳුම් ඇඳද ඇඟේ ඇඳුමක් තියනවද අනිත් අය මොනවා හිතයිද ලැජ්ජ බය සමාජ සදාචාරය එතකොට මේ සියල්ලක්ම මනසට නොදැනී යන මට්ටමට අර තමන් ගත්තු මනෝභාවය තුලම හිර වෙනවා. ඒ නිසා තමයි පටාචාරා උමතුණා කියලා කියන්නේ. ඉතින් නමුත් ඒ තැනැත්තිය නැවත බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ මඟ පෙන්වීම මත යථා තත්ත්වයටපත් වෙන්නට පුළුවන් වුණා පමණක් නෙමෙයි සියලුම කෙලෙස් නැසලා අරහත්ත්වයට පවා පත් වෙන්නට පුළුවන් වුණා. ඒ නිසා මේ උම්මත්තක කියන අය අර උපතින්ම අංග හීනතාවයකින් ඇතිවෙන විකෘතිතාවයක් නොවේ නම් පසු කාලීනව මානසික වශයෙන් ඇතිවෙච්ච යම්කිසි මනෝභාවයක් තුළ හිරවීම නිසා මේ தત્ත්වය ඇති වෙලා තියෙනවා නම් ප්‍රඥාව තියෙන කෙනෙකුට පළපුරුදු කෙනෙකුට උපක්‍රමශීලීව ඒ අය නැවත යථා තත්ත්වයටපත් කරගන්නට පුළුවන්. නමුත් ඒ විදිහට ඒ උමතු භාවයට පත්වීම කියන එක එකම කාරණයක් පදනම් කරගෙන නෙමෙයි ওই විදිහට ශෝකය තුල දිගින් දිගට හිර වෙලා ප්‍රകൃතියට එන්න බැරි වුණත් ඒකට කියන්න වෙන්නේ උමතු බව කියලා. රාගය තුල හිර වුණත්, ద్వේෂය තුල හිර වුණත්, භීතිය තුල දැන් ওই පසුගිය කාලවකවානුවේ සමහර වෙලාවට ওই භීෂණ යුගයේ යම් යම් පුද්ගලයෝ ලැබපු අත්දැකීම් නිසා අදටත් සමහර වෙලාවට උම්මත්තක ස්වභාවයෙන් ඉන්න අය ඉන්නවා. ඒ වගේම සුනාමිය වැනි බිහිසුණු විපතකදී ඒ ඇති වෙන කම්පනයත් එක්කලා ඒකෙන් ප්‍රකෘති தත්ත්වයට එන්න බැරි වුණොත් ඒ තුලම නැවත නැවත විකෘති ස්වභාවයෙන් හිතලා කල්පනා කරලා භීතිය තුරම හිර වෙලා උම්මත්තක වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට මේ මනසින් මවාගත්තු ධහම කියලා හිතාගෙන මනසින් මවාගත්තු යම් යම් මනෝභාවයක්. මම දැන් රහත් වෙලා මම දැන් බුදු වෙලා ඒ වගේම මම දැන් මේ මේ හැකියාවන් මට තියෙනවා මට මේ මේ විදිහට බලයක් මට දැන් ලැබිලා තියෙනවා මේ විදිහට තමන් මනසින් යමක් මවා ගන්නවා. ඒක ඇත්තම තත්වයක් නොවුනා වුණත් තමන් හිතනවා මේ ධහම ප්‍රගුණ කිරීම තුළ මට මේ මේ හැකියාවන් ලැබිලා තියෙනවා. ඒතොර ලැබිලා තියෙනවා කියලා හිතාගෙන ඒ හිතාගත්තු ස්වභාවයෙන්ම තමයි හැමතිස්සෙම කටයුතු කරන්නේ. අර නැවත ප්‍රකෘති தത്വෙට එන්නෙම නැහැ. එතකොට ඒ වගේ අයටත් කියන්නට වෙන්නේ උම්මත්තකයි කියලා. එතකොට ඒ උමතු භාවය අපිට දැන් හුඟක් දෙනා හඳුනාගන්නේ වැරහැලි ඇඳගෙන මහපාරේ හිඟා කරමින් එක එක දේවල් දොඩවමින් එහෙම යනවනම් ආ පිස්සෙක් උම්මත්තකෙක් එහෙම කියලා සමාජයේ හඳුන්වන්නට පෙළඹෙනවා. හැබැයි උමතු බව කියන එකේ වැරහැලි ඇඳගෙන නන් දොඩවමින් යන ස්වභාවය වෙන්නත් පුළුවන්. හොඳට ඇඳුම් පැළඳුම් ඇඳගෙන දේශනා කරන ස්වභාවය වෙන්නත් පුළුවන්. ඉතින් මේ එක එක ස්වභාවයෙන් මේ උම්මත්තක භාවය තුල පුද්ගලයෝ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අර වැරහැලේ ඇඳගෙන නන්දොඩවන මට්ටමට ආවහම මිනිස්සු හඳුනා ගන්නවා ආ මේ නම් උම්මත්තකේ කියලා. හැබැයි හොඳට ඇඳුම් ඇඳගෙන මම බුදු වෙලා මම රහත් වෙලා කියලා දේශනා පවත්වනකොට ඒ පුද්ගලයා උම්මත්තකේ කියලා සාමාන්‍ය ලෝකයට හඳුනා ගන්නට බෑ. ඒ හඳුනා ගන්නට බැරි එකක් තමයි අර ධර්මයේ පිළිබඳව අපේ මනසේ තියෙන ගෞරවය. ඊළඟට අර බුදු වීම රහත් වීම මාර්ගඵල ලැබීම කියන මේ කරුණු පිළිබඳව ස්වභාවයෙන්ම බෞද්ධ හැටියට අපේ මනසේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි ප්‍රශ්න කරන්නට, ਵਿਚාරන්නට, එහෙම නැත්නම් වාද විවාද කරන්නට, අභියෝග කරන්නට අපි කොහෙත්ම ලෑස්ති නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට කෙනෙක් රැවටෙන්න පුළුවන් අර වගේ කියන කෙනෙක් සම්බන්ධව. ඊළඟට සමහර වෙලාවට තමන්ට ඒ පිළිබඳව විමසා බලන්නට තරම් දැනුම නැති කරන. එතකොට දහම් දැනුමෙන් තමන් පරිණත වෙලා නැත්තම් තමන් ඒවා ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්නේ නැත්තම් අනිත් ඕන කෙනෙකුට අපිව මුලා කරන්නට පුළුවන්. එතකොට ඒ කියන කියන දේ අපි පිළිගන්නවා සමහර විට ආ එහෙමනම් අනේ අපිට නම් තේරෙන්නේ නැහැ. අපි නම් ඉතින් දන්නෙත් නැහැ. ඇත්තටම එහෙනම් රහත් වෙලා ඇති, ඇත්තටම බුදු වෙලා ඇති. එහෙම අපි හිතා ගන්නවා. ඉතින් මේවා මේ කියන්නේ පින්නතුනේ අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන මේ උම්මත්තක ස්වභාවය කියන එක විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පැහැදිලි කරනවා ආරණ්‍යගත වීම ඒ ආරණ්‍යගත වෙලා හුදකලාව ප්‍රතිපatti ගරුකව ජීවත් වෙනවා කියන එකත් උම්මත්තක ස්වභාවය මත සිද්ධ වෙන්නට පුළුවන්. චිත්ත වික්ෂේපය මත උමතු බව මත සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ඒ කියන උමතු බව අර උත්පත්තියෙන්ම අංගහීන වීම ගැන නෙමෙයි මෙතන මේ කියන්නේ පසු කාලීනව යම්කිසි මනෝභාවයකින් උම්මත්ත කරලා. ඉතින් බොහෝ විට රාගයෙන්, භීතියෙන්, ද්වේෂයෙන් වගේ මනෝභාවයකින් උමතු වුණාට යම්කිසි කෙනෙක් ආරණ්‍යගත වෙන්නේ නැහැ. අර විදිහේ ධර්ම සංඥාවන්ගෙන් උමතු වෙනකොට. එහෙම නැත්නම් Taman අර මනසින් මවාගත්තු දේවල් වලින් උම්මත්තක වෙනකොට පුද්ගලයෙක් මට දැන් මේ gedara dora සුදුසු නැහැ මට දැන් මේ පන්සල සුදුසු නැහැ. ඒ නිසා මම දැන් මේ මේ විදිහෙන් නිකලස් භාවයෙන් ඉන්නේ. අපිට මේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීම අපිට ගැළපෙන්නේ නැහැ. අපි වගේ අය ඉන්නෝ නැත්තේ ආරණ්‍ය, අපි වගේ අය ඉන්නෝ නැත්තේ මේ මේ වගේ හුදකලාව කියලා එහෙම මනසින් මවාගෙන තමන් ඒ බලාපොරොත්තු වෙන ලෝකයට ගිහිල්ලා තනි වෙලා ඇත්තටම එතනත්ත අර ලැබෙන හැම දෙයක්ම දරාගෙන ඉන්නත් පුළුවන්. ඇත්තට බැලූ බැල්මට ලොකු පරිත්‍යාගයක් කරපු කෙනෙක් අමුදරුවොත් අතෑරලා, ගේ දොරත් අතෑරලා, ඉඩකඩම් ඥාති හිත මිත්‍රාදීන් අතෑරලා, පන්සල් අතෑරලා මේ සියල්ලම අතෑරලා මෙහෙම ගිහින් ඉන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ නේද? මේ තැනත්තනම් අනිවාර්යෙන් මොකක් හරි මාර්ගඵලයකටපත් වෙලා විය යුතුයි කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ අතර අර විදිහේ විකෘති මනෝභාවයන් තියෙන ඉන්නට පුළුවන්. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ එහෙමනම් මේ සෝවාන් ඵලයටපත් වීම, රහත් වීම, බුදු වීම, ආරණ්‍යගත වීම කියන මේ ඔක්කොම එතකොට උමතු වෙච්ච අයද? එහෙම එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. හැබෑවට සෝවාන් වෙච්ච අය අදටත් ලෝකයේ තුල ඉන්නවා. හැබෑවට රහත් වෙච්ච අය අපි නොදන්නවා වුණාට ලෝකේ ඕන තරම් ඉන්නට පුළුවන්. එතකොට බුදු කෙනෙක් නම් මේ කාලවකවානුවේ මේ මගුල් සක්වල තුල නැහැ කියන එක ස්ථිරව කියන්නට පුළුවන්. මොකද එක සර්වඥන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින කාල සීමාව තුළ තවත් බුදු කෙනෙක් පහළ වෙන්නට ඉඩක් නැහැ. ඒක ධර්ම විරෝධී කාරණයක්. ඒ නිසා බුදවරු නම් නැහැ කියන බව ස්ථිරවම කියන්නට පුළුවන්. යමෙක් එහෙම බුදු වෙලා කියනවා නම් ඒක ඉතින් උමතුව නිසා කියන කාරණයක් කියන බව අපිට පැහැදිලිව මේ නිසා හඳුනා ගන්නට පුළුවන්. හැබැයි රහත් වෙලා කියන එක සෝවාන් වෙලා කියන එක ධානා තියනවා කියන එක මේවා අපට එහෙම තීරණය කරන්න බෑ. ඒක මානසික විකෘතිතාවය නිසා කියන්නටත් පුළුවන්. ඒ වගේම හැබෑවටම ඒ தත්ත්වෙටපත් වෙලා කියන්නත් පුළුවන්. එනිසා ඒවා පිළිබඳව අභියෝග කරන්නට හෝ හෙලාතලා දකින්නට නෙවෙයි මේකෙන් අපි උපදෙස් දෙන්නේ. මේ දෙපැත්තම වෙන්න පුළුවන්. එතකොට පුද්ගලයෝ හැබෑවටම ඒ මානසික උසස් තත්ත්වයන්ට තමන් පැමුණුනා වගේ තමන්ම මුලා වෙලා අධිමානය නිසා ඒකට ධහමේ භාවිතා කරන වචනේ තමයි අධිමානය. ඒ කියන්නේ තමන් නොපැමිණි ධාන අභිඥා මාර්ගඵල ආදියට තමන් පැමුණුනා කියලා තමන්ම රැවටිලා ඉන්නවා. එතකොට දැන් අර ලෝකේ රවට්ටන්න හදන මිනිස්සයා උම්මත්තකෙක් නෙමේ. මේ මිනිස්සයාට කියන්නේ කපටියා කියලා, කෛරාටිකයා කියලා, වංචනිකයා කියලා. එතකොට මේ තමන්ම රැවටිච්ච කෙනා අදිමානය නිසා තමන්ගේම මනස විකෘති වෙලා. ඉතින් ඒ බඳු කෙනාට කියන්නට වෙන්නේ උම්මත්තකයි කියලා තමයි. ඒ නිසා ඒ උම්මත්තක භාවයේත් එක එක තරාතිරම් තියෙන්නට පුළුවන්. අර විදිහට අනිත් අයටත් හානිදායක විදිහට සමාජයටත් හානිදායක වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් සමාජයට කිසිම හානියක් නොවි තමන් පැත්තකට වෙලා හුදකලාව ඉන්නට පුළුවන්. සමහර කෙනෙක් තමන් හුදකලාව ඉන්නවා විතරක් නෙමෙයි අනිත් අයටත් දේශනා කරලා යම් යම් දේවල් කියා දෙන්නත් පුළුවන්. මෙහෙම නොයෙක් තරාතිරම් වල අය ඉන්නට පුළුවන් උමතු ස්වභාවයෙන්. ඒ නිසා ප්‍රවේශමෙන් අපි තේරුම් ගන්නට ඕන පුද්ගලයෙක් යම්කිසි මනෝභාවයක ඒක ධර්ම සංඥාව හෝ වේවා අවශේෂ මානසික ආවේගයක් හෝ වේවා මේ ඕනම தත්වයක් තුල හිර වෙලා නැවත යථා තත්ත්වයට ප්‍රකෘති තත්ත්වයට ලෝක සම්මත දේ හඟින දැනෙන මට්ටමට ඒ තැනත්තාට නැවත එන්නට බැරි නම් ඒ ස්වභාවය තුල ඒ පුද්ගලයා උම්මත්තක වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් ඒ බඳු උමතු භාවය නිසා පුද්ගලයෙක් ආරණ්‍යගත වෙන්නට පුළුවන්, හුදකලා වෙන්නට පුළුවන්, පිරිසෙන් ඈත් වෙලා ඉන්නට පුළුවන්, රාජකාරි වලින් වගකීම් වලින් බැහැර වෙන්නට පුළුවන්. ඉතින් ඒක මේ කියන විවේකය නිවන් දකින්නට උදව් වෙන විවේකයයි කියලා අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒක මේ ධම්මග ප්‍රගුණ කිරීමක් කියලා අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ තුන්වෙනි කාරණේ හැටියට මේ සූත්‍රයේදී දේශනා කරනවා උමතු බව නිසා චිත්ත වික්ෂේපය නිසා ආරණ්‍යගත වීම හුදකලා වීම කියන එක උසස් කාරණයක් නෙමෙයි. ඒක මේ කියන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ එකකටවත් ඇතුළත් වෙන විවේකයේ හැටියට හඳුන්වා ගන්නට පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. ඊළඟට හතරවෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වන්නිතම් බුද්දේහි බුද්ධ ශාවකේහි ති ආරඤ්‍යකෝ හෝති. තව සමහරු ආරණ්‍යගත වෙනවා, හුදකලා වෙනවා. මේ ආරණ්‍යගත වීම හුදකලා වීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා අපිත් නිවන් දකින්නට නම් හුදකලා විය යුතුමයි. ඒ නිසා අපිත් අනිවාර්යයෙන්ම මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරපු දේ මාත් කොහොම හරි කරන්නට ඕන. මෙන්න මේ විදිහට අර උත්තමයින් විසින් වර්ණනා කරලා තියෙනවා ඒ නිසා මේක හොඳ දෙයක් කියලා හිතලා එපමණකින් ආරණ්‍යගත වෙනවා හුදකලා වෙනවා පිරිසෙන් ඈත් වෙලා ඒ වගේම වගකීම් රාජකාරී ආදීන් ඈත් වෙලා පැත්තකට වෙලා කටයුතු කරනවා. දැන් මේක අරිට වඩා හුඟක් වෙනස් දෙයක්. දැන් එතකොට කෙනෙකුට මෙතනදි හිතන්න පුළුවන් ඉතින් ඒකත් වැරදිද? බුදුරජාණන් වහන්සේ මේ කාරණයක් දක්වන්නේ ඒක උසස් තත්වයක් හැටියට නෙමෙයි. හැබැයි අර මෝහය නිසා අඥානකම නිසා ආරණ්‍යගත වෙනවට වඩා මේ తত্ত্বය හොඳයි. ඒ වගේම අර පාපී අදහස් නිසා පෞකාරකම් කරලා ඒවා අහුවේ කියලා කැලේ පැනලා ඉන්නවට වඩා මේ తත්වය හොඳයි. උමතු බව නිසා ආරණ්‍යගත වෙලා ඉන්නවට වඩා මේ తත්වය හොඳයි. නමුත් මේ කියන ස්වභාවයත් ප්‍රශස්තම මට්ටම නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුවරු විසින් දේශනා කරපු නිසා පසේ බුදුවරු විසින් මහරහතන් වහන්සේලා විසින් මේ ආරණ්‍ය ගත වීම උඟාක් අගය කරලා තියෙන එක වර්ණනා කරලා තියෙන. ඒ නිසා මාත් එතනට යන්න ඕන. ඉතින් මේකත් ධම්මග හඳුනා ගන්නට නිවන් දකින්නට ඍජුවම උපකාර වෙන නිවැරදිම ක්‍රමය නෙමෙයි. ඒ නිවැරදිම ක්‍රමය වෙන්නේ තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරනවා අපිච්චත්තං යේව නිස්සාය සන්තුට්ඨින් යේව නිස්සාය සල්ලේකං යේව නිස්සාය පවිවේකං ඒව නිස්සාය ඉදමට්ඨිතං ඒව නිස්සාය ආරඤ්‍යකෝ හෝති ඉමේකෝ භික්කවේ පංච ආරඤ්‍ය මහන්නේ මේ තමයි ආරණ්‍යකයෝ පස් දෙනා මේ පස් දෙනාගෙන් පස්වැනියා තමයි යම්කිසි කෙනෙක් අල්පේච්ඡතාවයේ පදනම් කරගෙන මේ කියන්නේ අල්පේච්ඡතාවය කියන්නේ මොකද්ද කියලා අපි පහුගිය දේශනා ගණනාවක පැහැදිලි කළා ඒ අඩු බලාපොරොත්තු ඇති බව නිසාම නම් ඒ තනත්තා ආරණ්‍යගත වෙන්නේ. ඒ වගේම සන්තුට්ඨින් ඒව නිස්සාය. අර निराமிස සතුට නිරාමිස සතුට සංවර්ධනය කරගෙන කෙලෙස් නසන්නට මග තනා ගැනීම සඳහාම නම් ඒතනත්තා ආරණ්‍යෙක් ගත වෙන්නේ. සල්ලේකං ඒව නිස්සාය. කෙලෙස් ලිහා දැමීමේ උත්සාහය සඳහාම නම් ඒතනත්තා ආරණ්‍ය ගත වෙන්නේ. පවිවේකං ඒව නිස්සාය. විවේකීව ගුණධම් වඩන්නට ඕන නිවන් දැකීම සඳහා මඟ පුහුණු කරන්නට ඕන භාවනා කරන්නට ඕන ඒ සඳහා මේ පරිසරය සුදුසුයි ඒ සඳහා මම වීර කරන්නට ඕන කියලා ඒ විවේකයේ නිසාම නම් ඒතනත්තා ආරණ්‍යගත වෙන්නේ ඉදමට්ටිතං යේව නිස්සාය මේ කරුණු නිසාම නම් අනෙකක් නිසා නොවේයි නම් මේ අදහස මත මේ ධර්ම සංඥා මත නිවැරදිව අවබෝධයෙන් පිහිටලා නම් ඒතනත්තා ආරණ්‍යගත වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයං ඉමේසං පංචන්නං ආරඤ්‍යකානං අග්ගෝච සෙට්ටෝච මොක්කෝච උත්තමෝච පවරෝච මහණෙනි මේ ආරණ්‍යගත වෙන භික්ෂුන් වහන්සේලා හෝ මේ ආරණ්‍යගත වෙන පුද්ගලයෝ පස් දෙනෙක් දැන් මෙතන කිව්වා ඒ පස් දෙනාගෙන් ශ්‍රේෂ්ඨම පුද්ගලයා මේ තැනැත්තයි කියලා කියන්නට පුළුවන් යම් අර්ථයක් සඳහා යම් පරමාර්ථයක් පදනම් කරගෙන ආරණ්‍යගත වෙනවා නම් හුදකලා වෙනවා නම් පිරිසෙන් ඈත් වෙනවා නම් රාජකාරි වගකීම් ආදිය නිදහස් වෙනවා නම් ඒ නිදහස් වෙන කෙනා එහෙම කරන්නේ එහෙම කටයුතු කරන්නේ මෝඩකම නිසා නම් අනුවණකම නිසා නම් ඒකේ තරම් උසස් තත්වයක් නෙමෙයි. ඒ වගේම පෞකාර අදහස් නිසා නම් අපරාධ කරලා ඉවෙන් ගැලවෙන්නට නම් පැත්තකටලා ඉන්නේ ඒක උසස් තත්වයක් නෙමෙයි. උමතු බව නිසා චිත්ත වික්ෂේපය නිසා නම් ඒකත් උසස් තත්වයක් නෙමෙයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කළයි කියලා හිතාගෙන නම් ඒක අච්චරම නරක නැහැ. නමුත් ඒකත් නිවැරදිම අදහස නොවේ. යම්කිසි කෙනෙක් අර නිරාමිස සතුට සඳහාම අල්පේච්ඡතාවය සඳහාම කෙලස් ලිහා දැමීම සඳහාම විවේකය සඳහාම මේ නිවන් මඟ ප්‍රගුණ කිරීම සඳහාම අර විදිහට පිරිසෙන් ඈත් වෙලා රාජකාරී වගකීම් ආදියෙන් නිදහස් වෙලා හුදකලා වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා අන්න ඒ තැනැත්තා තමයි මේ පස් දෙනා අතරින් උත්තම පුද්ගලයා ශ්‍රේෂ්ඨම පුද්ගලයා අග්‍රම පුද්ගලයා සුවිශේෂම පුද්ගලයා ඒ තැනැත්තායි එය තමයි නිවැරදිම අර්ථය එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් අර හතරවෙනියට කියපු කාරණේ වැරදිද? ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් මේ වර්ණනා කරලා තියෙනවා කියලා හිතාගෙන ආරණ්‍යගත වීම. ඒක අර මුලින් කිව්ව කාරණා වගේ අපරාධයක් නෙමේ වැරද්දක් නෙමේ. නමුත් ඒ මත පිහිටලා හිටියයි කියලා තමන්ට යමක් පුහුණු කරන්න යා යුතු මග සාධක අවස්ථාව ප්‍රමාණය මේවා තේරුම් ගන්නට බැරි වුණොත් එතන අනතුරු වෙන්නට පුළුවන්. දැන් පහුගිය කාලවකවානුවේ ධර්මදේශනා කරද්දී අපි නැවත නැවත එකින් එක පැහැදිලි කළා මේ ධම්මග අපි පුහුණු කරද්දී කොච්චර හොඳ කාරණයක් වුණත් කොච්චර වටිනා කාරණයක් වුණත් ඒක පුරුදු පුහුණු කරද්දී අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ සාධකේ නිවැරදිද අවස්ථාව නිවැරදිද ප්‍රමාණය නිවැරදිද එතකොට තමයි ඒක Tamanට උචිතද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන් වෙන්නේ එතකොට ආරණ්‍යගත වෙනවා කියන කාරණේ සුදුසුයි හැබැයි සුදුසු වෙන්නේ ඒකට සුදුසුකම් Taman සතුව තියෙනවා නම් Tamanට නරත්තු කරන්න බිරිඳක් ඉන්නවා නම් සැමියෙක් ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් ඒ ඔක්කොම ගැන නොසලකා හැරලා මම ආරණ්‍යගත වෙනවා මේක බුදුරු පසේ බුදුරු රහතන් වහන්සේලා වර්ණනා කරලා තියෙන දෙයක්. ඒ නිසා නිවන් දැකීම සඳහා මම මේක අනිවාර්යෙන් කරන්නට ඕනේ. ඒ නිසා මේගොල්ලෝ ගැන බලබලා ඉඳලා හරියන්නේ එහෙම හිටියොත් එහෙම අපර නිකන් සසර දුක් විඳින්නයි වෙන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ගැන බලාගත්තොත් අපි අපි ගැන බලා ගන්නවා කියලා ආත්මාර්ථකාමී පටු ආකල්පයක් එක්කනම් එහෙම කරන්නේ අර බුදුපසේ බුදු රහතන් වහන්සේලා වර්ණනා කළා කියලා එහෙම කළාට ඒතනත්තාට එකෙන් ප්‍රයෝජන ලබන්නට බෑ මොකද කෙලස් නැසීම සඳහා නෙමේ හුදෙක්ම අර ආත්මාර්ථකාමී පටු චින්තනයක් එක්කලා තමයි එතනට පැමිණලා තියෙන්නේ. ඉතින් ඒක එච්චර හොඳ ප්‍රසස්ත තත්වයක් නෙමේ. දැන් මේ මෑතකදී එක දසසිල් මාතාවක් අපට කතා කරලා අහනවා ස්වාමින් වහන්ස නිවන් දකින්නට ආත්මාර්ථකාමී වෙන්න ඕන කියලා මේ බොහෝ දෙනා කියන්නේ ඒක යම්කිසි ඇත්තක් තියනවාද ඉතින් අපි එතනදී පැහැදිලි කරලා දුන්න ආත්ම අර්ථකාමී කියන වචනවල හරියට තේරුම දැනගෙන නම් එහෙම කරන්නේ වරදක් නෑ. ආත්ම අර්ථකාමී කියන්නේ තමන්ගේ અભිවෘද්ධිය, තමන්ගේ යහපත අපේක්ෂා කිරීම. ඉතින් තමන්ගේ යහපත අපේක්ෂා කරනවා නම් මනස පව්කම් වලින් බැහැර කරන්න කුසල් දහම් වඩන්න සිත පිරිසිදු කරන්න උනන්දු වෙන්න ඕනේ. ඒ පදනම මත ඒ අර්ථයෙන් අරගෙන ඕක කරනවා නම් වරදක් නැහැ. නමුත් අද සමාජය තුල ආත්මార్థකාමී කියලා කියන්නේ අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. මගේ සුවය, මගේ ලාභය, මගේ અભිවෘද්ධිය, මගේ සැප පහසුව. මේවා තිබුණොත් ඇති අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. ඒ පටු අදහසින් නම් මේක කරන්නේ ඒක නිවන් මඟ නෙමේ. ඒක තව තවත් සක්කාය දිට්ඨිය තුල හිර ආත්ම තෘෂ්ණාව තුල හිර වෙලා මමත්වයේ තුල හිර වෙලා විනාශ වෙන ගමනක් විතරයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය නිසා තමයි අපි නිතරම කියන්නේ අර නරකෙහි තියෙන නරක බව දකින්න ලේසි. හැබැයි හොඳෙහි තියෙන නරක බව දකින්න අපට ලේසි නෑ. ඒ හොඳෙහි ඇති වෙන නරක බව දකින්න නම් සාධකය හරිද අවස්ථාව හරිද ප්‍රමාණය හරිද කියන ඒවා ගැන නිතර සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ විමසිලිමත් ප්‍රඥාව නැති වෙච්ච ගමන් හොඳ දෙයක් කියලා මතු පිටින් තියෙන ඒ ලේබලේ නිසා ඒ මතු පිට හැඳින්වීම නිසා ඒ නම් ගැන්වීම නිසා අර්ථ ගැන්වීම නිසා අපි ඒක එකවරම වැළඳ ගන්නවා මම මේක බුදුරු විසුණුත් වර්ණනා කරලා තිනවා පසේ බුදුරුත් වර්ණනා කරලා තිනවා රහතන් වහන්සේලාත් වර්ණනා කරලා තිනවා ඒ නිසා මම මේක තමයි කරන්න ඕනේ. ඉතින් එහෙම කළා කියලා ඒක Tamanට ගැළපෙන්නේ නැති සාධකයක් නම් ඒකේ මහා පටලැවිල්ලක් වෙනවා. මේවා අපි වෙන වෙනම පැහැදිලි කළා ඖෂධය පිළිබඳ උපමාව දේශනා කරලා Tamanට තියෙන ලෙඩේ වෙන එකක් නම් වෙනත් ඖෂධයක් ඒකට පාවිච්චි කළයි කියලා නොගැලපෙන ඖෂධයක් ඒ ගන්න ඖෂධය මිලාදික වෙන්නට පුළුවන් වටිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ තමන්ගේ රෝගයට ගැලපෙන්නේ නැත්නම් ඒකෙන් විකෘතියක්මයි විනාශයක්මයි වෙන්නේ. ඒකෙන් හොදක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා විසින් වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා මාත් හුදකලා වෙන්න ඕන. මාත් අරණ්‍යගත වෙන්න ඕන. මේ රාජකාරි වලින් බැහැර වෙලා පැත්ත කරලා වැඩ කරන්න ඕන කියලා එය පමණක් කාරණය කරගෙන අර කෙලස් නැසීම ඒ සඳහා මට මේ මේ සුදුසුකම් මං ඇති කරගන්නට ඕන ඒ සඳහා මේ පසුබිම් කරගන්නට ඕන ඒකට මේ සුදුසු අවස්ථාවයි මේ සුදුසු ප්‍රමාණයයි කියලා තේරුම් අරගෙන කරනවා නම් ඒක තා විශිෂ්ටයි. ඒව තේරුම් නොගෙන නම් මෙතනට යන්නේ. ඒතරත්තා ඒකෙන් හානි කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අර අවස්ථාව ආරණ්‍යගත වෙන්නට Tamanට පුළුවන්. හැබැයි මේ අවස්ථාවේ ඒක කළ හැකිද? Taman කායික වශයෙන් දුර්වල නම් ඉන්නේ, වයස්ගතව නම් ඉන්නේ, එහෙම නැත්නම් යම්කිසි ප්‍රමාණයකින් රෝගීව නම් ඉන්නේ. එතකොට ඒ බඳු අවස්ථාවක Tamanට ආරණ්‍යගත වෙලා කටයුතු කරන්න පුළුවන්ද? ඉතින් ඒවත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. බුදුවරු විසින් වර්ණනා කරලා තියෙනවා. පසේ බුදුවරු විසින් රහතන් වහන්සේලා විසින් වර්ණනා කරලා තියෙනවා. හැබැයි තිබුණට මේ වාතාවරණය තුළ මේ අවස්ථාව එක කළ හැකිද? ඒවත් අපි සැලකිල්ලට ගන්නවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ප්‍රමාණය. මට ඒක ඔරොත්තු දෙනවද? ඒ ඒ තරම් එකපාරට දැන් මේ පිරිසත් එක්කලා ජීවත් වෙමින් ඉඳලා පිරිසත් එක්කලා නිරන්තරයෙන් වැඩ කටයුතු කරමින් ඉඳලා එක පාරටම තීරණය කරනවා මම මේ ඔක්කොගෙම අයින් වෙලා මං ආරණ්‍යගත වෙනවා. එහෙම හිතුවට අර සමාජයත් එක්කලා තියෙන රුස්සන ගතිය නිසා හරි එහෙම නැත්නම් වැඩ කරලා හෙම්බත් වීම නිසා හරි එහෙම නැත්නම් ඒ ඇතිවෙන මානසික කායික අවිවේකී බව නිසා හරි කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් කොයි මේක මහා කරදරයක් මේ ඔක්කොගේම ආයත් වෙලා හුදකලා වෙන්න ඕන නිවන් දකින්නට නම් කල යුත්තේ ඒක තමයි ආරණ්‍යගත වෙන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ හිතුණු පමණට ඒවක් ප්‍රායෝගික දේවල් නෙවෙයි පෙන්නතුනේ. අපේ මනස එක පාරටම තියෙන தත්වෙන් කන පිට හරවන්නට ලේසි නැහැ. සාංශාරික වශයෙන් ප්‍රබල හුරුවක් අපට තියෙනවා නම් එහෙම වුණත් කල හැකි. නමුත් එහෙම හුරුවක් නැති කෙනෙකුට ක්‍රමානුකූලව ටිකෙන් ටික හුරු වෙන එක තමයි වඩා මුචිත දේ. අපි නිරන්තරයෙන් කියනවා පීනන්නට ඕන කියලා අනිත් අය පීනනවා කියලා තමනුත් එකපාරට ගිහිල්ලා මුහුදට පැනලා හරියන්නේ නැහැ. ඒ හුරුව තමන් ඇති කරගන්නට ඕනේ. ඇලේ දොලේ පැනලා වතුර ගිලෙන්නේ නැතුව යන්තම් නහය කට ඉහලට තියාගෙන මේකේ ගිලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා ඉස්සලා පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි රළ පහරට ඔරොත්තු දෙන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න ඇති. මේවා එකින් එක පුරුදු පුහුණු කරපු කෙනෙකුට බය නැතුව මුහුදට පැනලා පීනන්න පුළුවන්. එහෙම නැති වුණොත් Tamange ප්‍රමාණය හඳුනා ගන්න නැතුව අනිත් අයත් වර්ණනා කරලා තිනවා මේක තමයි කළ යුත්තේ කියලා එකපාරට ගිහින් පැන්නොත් මහා විනාශයක් ඇති කරගන්නට පුළුවන්. දැන් පහුගිය කාලවල එහෙම සිද්ධියක් අපට දැනගන්නට ලැබුණා. උසස් පාසලක අධ්‍යාපනය ලැබූ තරුණ දරුවෙක් තාම දක්ෂයෙක් ඉතින් ඔහුට භාවනා කිරීමේ අවශ්‍යතාවය සායි බාබා වැනි අය මේ මේ වගේ දේවල් මවනවා. ඉතින් ලංකාවේ අයට ඇයි බැරි අපිත් එහෙම පුහුණු වෙන්න ඕන කියලා අන්න ඒ විදිහේ ආකල්පයක් ඔහුගේ මනසට වැටිලා තියෙනවා කොහෙන් හරි. ඊට පස්සේ එතනත්තා උත්සාහ කළා ආරණ්‍යගත වෙලා භාවනා කරන්න සිරිපා අඩවියේ අධික සීතල ප්‍රදේශයට ගිහිල්ලා භාවනා කරන්න. ඉතින් ඒ අවස්ථාවේ අපේ කල්යාණ මිත්‍ර සජ්ජන සංවිධානයේ නිර්මාතෘ අධිකාරම් මැතිතුමා මුණ ගැහිලා එතුමාගෙන් ඒ පිළිබඳව විමසනකොට එතුමා කියලා තියෙනවා මේ දරුවගේ අදහස හොඳයි හැබැයි එක පාරට ඒවා කරන්නට යන්න එපා තමන්ගේ ප්‍රමාණය හඳුනාගෙන ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් ටික ටික කරගෙන යන අනිත් එක තමයි භාවනා කිරීමේ පරමාර්ථයේ විත්තේ කෙලෙස් ධර්ම අවම කර ගැනීම ප්‍රහාණය කිරීම විනා මේ මවන්නට තව කෙනෙක් කරන දේවල් කරන එක නෙමෙයි. ඒ නිසා පරමාර්ථයත් වැරදි. ඒ වගේම එකපාරටම මේ සමාජයේ ඉඳලා පරිවර්තනය වෙන්න හැදුවට ඒක ඔරොත්තු දෙනවද කියලා හොඳට බලලා ටික ටික පුහුණු වෙලා උතන්ට යන්නේ එකයි වඩා සුදුසු කියලා. නමුත් මේ දරුවා එකපාරට මේක ගත්තේ භාවනා කරන්න යන්න හදනකොට ඔන්න බාධා කරනවා. ඉතින් එහෙම කොහොමද බුදුහාමුදුරුව වර්ණනා කළේ? මේ විදිහටනේ ආරණ්‍යගත වෙලා මෙහෙම මනස පුහුණු කරන්න කියලා. එහෙමනම් මොකටද බුදුහාරු ආරණ්‍යගතව රුක්කමුලගතව ශුන්‍යාගාරගතව කියලා දේශනා කළේ? ඉතින් ඒ දේශනා කරපු දෙන්නේ මම කරන්න යන්නේ. ඒකට කොහොමද විරුද්ධ වෙන්නේ කියලා එතුමා කිව්ව කතාව පිළිගත්තේ නැහැ. වෙනත් කෙනෙක් ළඟට ගිහිල්ලා උපදෙස් අරගෙන ඒ සිරිපා අඩවියට ගිහිල්ලා ඉතා සීතල ප්‍රදේශයට ගිහිල්ලා භාවනා කළා. අර සීතල දරා ගන්නට බැරි වුණා ඒවා පිළිබඳව පුහුණුවක් නැහැ කායික හුරුවක් නැහැ මානසික ඔරොත්තු දීමේ ශක්තියක් නැහැ අවසානයේ දරුවා මිය ගිහිල්ලා කුණු වෙච්ච මලකඳ අර හැඳුනුම් පත තිබීම නිසා තමයි අවසානයේ හොයාගත්තේ. එතකොට මේ මොකක් නිසාද බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරලා තියනවා කියලා හිතාගෙන ආරණ්‍යගත වුණා හුදකලා වුණා විවේකයේ හොයාගෙන ගියා. නමුත් Tamante එක කොච්චර ඔරොත්තු දෙනවද කියන තැන බුද්ධිමත්ව කල්පනා කළේ නැහැ. ඒතර ප්‍රමාණය හඳුනා ගන්න බැරි වෙච්ච ගමන් ওই විදිහේ විකෘතීන් අපට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා විවේකයේ කියන එක අපි අද පැහැදිලි කළේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා ක්‍රම තුනකට මේ ශාසනය තුල විවේකයේ දක්වනවා. එහි කාය විවේකයයි කියලා කියන්නේ පුද්ගලයන්ගෙන් බැහැර වෙලා වගකීම් රාජකාරි වලින් බැහැර වෙලා කායික වශයෙන් හුදකලා වීම ගැනයි එතන කතා කරන්නේ. නමුත් ඒ හුදකලා වීම සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්නා විදිහට හැඟීම් වලට වහල් වෙලා කෙලස් බරිතව වැඩ නොකර ඉන්නවා කියන එක නෙමේ කෙලස් නැසීමේ පදනම තුල නිවන් මඟ දහම් මඟ ප්‍රගුණ කිරීමේ පදනම තුල කායිකව අපට පිරිසෙන් බැහැර වෙලා වගකීම් බොහොමයක් දරා ගන්න නැතුව ඒවෙන් ටිකක් අවම කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක හොඳයි. හැබැයි ඒ ආකාරයට හුදකලා වීම උමතු බව නිසා වෙන්නට පුළුවන්, මන්දබුද්ධික බව නිසා වෙන්නට පුළුවන්, පාපකාරී අදහස් නිසා වෙන්නට පුළුවන්. අර වගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරලා තියනවා කියලා ප්‍රමාණය හඳුනා නොගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවා ඊතරම් උසස් තත්ත්වයන් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් කෙලස් නැසීමේ පදනම තුල විවේකයේ ඇති කිරීමේ පදනම තුල මේ ධම්මග ප්‍රගුණ කිරීමේ පදනම තුල කරුණු හරිහැටි තේරුම් අරගෙන නුවණින් Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණයට සුදුසු ප්‍රමාණය සුදුසු අවස්ථාව හඳුනාගෙන පුදකලා බව පුරුදු පුහුණු කරනවා නම් එය කෙලස් නසන්නට නිවන් දකින්නට උදව් වෙනවයි කියන කාරණය අපි මෙහිදී විශේෂයෙන් පැහැදිලි කරගත යුතු වෙනවා.